පරිච්ඡේදය සුවිශේෂ දක්ෂතා පිරිපුන් ළමාවිය පසුගිය දෙසතියෙහි හැම දිනකම රැස් වූ සංඝයා වහන්සේලා උපාලි තෙරුන්ගෙන් විමසුවේ විනය පිළිබඳවයි. ඔවුන් මෙම විනය නීති විමසුම අවසන් කරන විට සියලු විනය කරුණු සාකච්ඡාවට ලක් කෙරිණි. මෙම විනය නීති සංවිධානය කරන්නට තෝරාගත් කමිටුව එම විනය විෂය වශයෙන් වෙන් කරයි. එක හා සමාන දේ එක පැසකට දමයි. උපාලි ස්වාමින් වහන්සේ අප සංගායනාවේ මුල්ම දිනය අදයි. කතිකාසනෙන් බසිද්දී ආනන්ද හිමි උපාලි හිමියන්ට පවසයි. උපාලි හිමියෝ ආනන්ද හිමියන්ගේ වැලමිටින් අල්ලා උන්වහන්සේව සංඝ මැදයෙන් පිටතට ගෙන යයි. හිරු ශිතිජය අතට බර වී ඇත. ගුහාව අවට පිටත පන්දම් තෙල් වෙයි. ආයුෂ්මත් ආනන්ද හිමියනි. ඔබේ කරුණාන්විත වදනට ස්තුතියි. මේ වසර ගණනාව මුළුල්ලේම ඔබ වහන්සේගේ නිබඳ මඟ පෙන්වීම නොවේ නම් අප අසීරුතාවයට පත්වනවා නොඅනුමානය. මගේ ශක්තියට හේතුව බුදුන් වහන්සේගේ අප්‍රතිහිත ප්‍රඥාවේ හා විදසුනේ නැව් ඇගීමය. උන්වහන්සේ එකල විනය නීති ක්‍රියාවේ යෙදුවේ නැතිනම් මේ සංඝ සමාජය අපේ ජීවිත කාලයෙන් ඔබට යන්නේ නැතයි මට නිසකයි. මහා කස්සප හිමි විනය නීති හැමදාටම සරිලන ලෙස මෙසේ පිළියෙල කිරීම ගැන මට සැබවින්ම සතුටුයි. උන්වහන්සේ ඇසූ ඇතැම් ප්‍රශ්න ඊටාම අසීරුයි. ඇතැම් විට කවුද කුමක්ද කවදාද ඇයිද කොතැනද යන්න පිළිබඳ වූ අඩුපාඩුව හිස්තැන් පුරවන්නට ඔබ වහන්සේ එතැන සිටීම ගැන මා ඊටාම කෘතඥ වෙනවා. මටත් මේට උදව් කරන්නට අවස්ථාව ලැබීම ඉමහත් සතුටක්. සංඝ සමාජය අපෙන් පසුවටත් চিරාත් කාලයක් දැන් ඉතින් වැජබෙන බව දැනගැනීම සිතට සහනයක්. ආනන්ද හිමි පිළිතුරු දෙන්නේ උපාලි හිමියන් හා පෙරදිග ගුහාවන් ඈතට ගමන් ගනිද්දීය. මුල්ම කුටියට අවතීර්ණ වෙත්ම හිස නමාගන්නා ඔවුහු තම ගමනාන්තයේ තෙක් අඳුරු ආලින්දේ දිගේ පහළට ගමන් ගනිති. තම ගුහාවෙහි ඉදිරිපිට සිට මහා කස්සප හිමියෝ උපාලි හිමි හා ආනන්ද හිමි දෙනම පිළිගනිති. අන්තිමට අප නැවැත්තු තැන් සිට බුදු හිමියන්ගේ ජීවිත කතාව කියන්නට ඔබ කැමැතිද? උන්වහන්සේ අසති. මහා කස්සප හිමියනි ඔබ වහන්සේ කැමතිනම් මා එකඟයි ආනන්ද හිමියෝ පිළිතුරු දෙයි බුද්ධ චරිතය සංග්‍රහ කරන ධාරණ ශක්තිය අධික භික්ෂූන් වහන්සේලා සහ තවත් භික්ෂූන් පිරිසක් මගේ කුටියෙහි අසුන්ගෙන බලා සිටිනවා ආනන්ද හිමි හිස නමා ගරු කරන්නේ උන්වහන්සේගේ දූරදර්ශී භාවයටයි සැමදාසේම මහා කස්සප හිමි සියල්ල ලක ලැහැස්ති කර ඇත. උපාලි හිමි මහා කස්සප හිමි හා ආනන්ද හිමියන් අඳුරු ගුහාවට එළඹෙද්දී බලා සිටින ස්වාමින් වහන්සේලා හා බුද්ධ චරිතය සංග්‍රහ කරන භික්ෂුන් වහන්සේලා ඔවුන් පිළිගනිති. හැමදෙනා පැදුරු මැත්තේ හිඳගත් පසු ආනන්ද හිමි කතා කරයි හිමියනි ඔබ වහන්සේ බුදු හිමියන්ගේ උපත පිළිබඳව කතාව පවසා අවසානයේයි සිතමි. ඉතින් මාලිගයේදී පිය රජතුමා බිලිඳු කුමරුන්ව පිළිගත් ආකාරය විස්තර කළහොත් හොඳයයි සිතමි. යහපති ආනන්ද හිමියනි බද්දේ හිමි පිළිතුරු දෙයි. ඔබ හැම සිතන පරිදිම මහමායා දේවිය හා පිරිවර පෙරලා කිඹුල් වතට ආවිට ඒ නුවර උත්සව ශ්‍රීයෙන් ඇලලී ගියා. දේවියගේ දෙමාපියන්ද ඥාතීන්ද ලුම්බිනි සල් උයනේ සිටම මේ මහා පෙරහැරට සම්බන්ධ වී සිටියා. උපත වෙනුවෙන් උත්සව පවත්වන්නට සැරසෙන නගරයට ඇතුළු වූ රන් තෝලාව අනුව ඒ අයද ආවා. මුළු මහත් රාජධානියටම මේ කුමරුන්ගේ උපත ගැන ආ සතුට සිතා ගන්නට බැරි තරම් රජතුමා වසර 20ක්ම තම උරුමය රැක ගන්නට පෙළපත ගෙන යන්නට පුතෙකු උපදින තෙක් බලා සිටි නිසා සතුට ඉහවහා ගියා. මලින් සැරසූ නුවර පසුපස දොරටුව අභියස දේවිය තම බිලිඳුන් පියාණන්ට පිළිගැන්වූ මොහොතේ මාත් එතන සිටියා. රජතුමා බිලිඳා දෝතින් ගනිද්දී සතුටු කඳුළු සැලුවා. රැස්ව සිටි මහා සෙනග ඔල්වරසන් නැගුවා. හැම දෙනාම සතුටු කඳුළු වැගිරුවා. මහාමායා දේවිය විස්තර කළ නොහෙන තරමට දීප්ති ප්‍රභාවෙන් බැබළුණා. සාමාන්‍යයෙන් දරු උපතකදී ඇතිවන වෙහෙස මහන්සිය ඇය වෙතින් දක්නට තිබුණේ නැහැ. මේ උණුසුම් පිළිගැනීමෙන් අමන්දානන්දයටපත් ඇය මෙම උත්සවවලට සහභාගී වුණා. තමා පෙර භවයන්හි සිට පතා ආ පැතුම මෙසේ සාක්ෂාත් වූ බව ඇය වටහා ගත්තා. බුදුන් වහන්සේගේ උපතට සම්බන්ධිත උපත් හයක් මෙදින සිදු වූ බව කිව යුතුය. මහා කච්චායන තිරුන් පැවසීය. ආනන්ද හිමියනි ඔබ වහන්සේත් උපන්නේ එදිනමයි. ඔබ සුදවුන් මහරජුන්ගේ බාල සොහයුරු අමිතෝදන රජුන්ගේ පුතුයි. එමෙන්ම සිද්ධාර්ථ කුමරුන්ගේ අනාගත බිරිඳ වූ යශෝදරා කුමරියත් උපන්නේ එදිනමයි. කුමරුගේ රතාචාර චන්න උපන්නේත් එදිනමයි. බුදුන් වහන්සේගේ ළමා කාලයේදී පටන් එකට කෙලිසෙල්ලම් කර පසුව අරහත් වූ කාළුදායි අමාත්‍යතුමා උපන්නේත් එදිනමයි. ගයාවේ මහා බෝධිරාජයාත් කුමරුන්ගේ රාජකීය අජානේය අසු කන්තකත් බිහි වූයේ එදිනමයි. ඒ හැරෙන්නට කිසිදාක නොසිතෙන තරම් වූ කොතරම් ගත්තත් හිඟ නොවෙන්නා වූ විසල් කහවණු රන් බඳුන් හතරක් යන සියල්ල මහිමෙන් පහළ වූයේ එදිනමයි. මා පවසන්නේ ඒ සප්ත මහා රත්නේම පහළ වූයේ මේ උපතේ මහිමය පවසන්නයි. සෝපාක හිමි පවසන්නේ සිනහමුසුවයි. නිසකවම මේ උපත සමස්ත ඉතිහාසයේම විපුලම විසල්ම උපතයි. සියලු රහතුන් වහන්සේලා එකඟව හිස නමති. කුමාරයාගේ උපත සිදු වූ මොහොතේම සිදු වූ දෙතිසක් අනාවකි පානා සිදුවීම්ද අමතක කරන්නට බෑ අනුරුද්ධ හිමි කියයි නොඑක් ආකාරයේ ප්‍රාතිහාර්යයන් සිදු වුණා හැම ආකාරයේම මල් පිපුණා සංගීත භාණ්ඩ ඉබේම වාදනය වුණා ගලා හැලෙන ජලධාරා මිහිරි වුණා ඇතුන් කුංචනාද පැවැත්වුවා විශ්වාස කරන්නට අපහසු වුණත් හැම තැනම මිනිසුන් එකිනෙකාට කරුණාවෙන් කතා කළා. බුදුවරයෙකු හැමදාමත් උපදිනවා නම් කොයිතරම් දෙයක්ද? මහා කච්චායන හිමි පවසයි. අසිත තවුසන් පැමිණියේ කොයි වෙලේද? පුන්න හිමි විමසයි. අසිත තවුසා රජතුමාගේ ගුරුන් හැටියට අවවාද අනුශාසනා දුන්නා. රජතුමාගේ පියා වූ සිංහ හනුටත් වසර ගණනාවක් මඟ පෙන්වූයේ අසිත තවුසායි මට මතකයි වරක් බුදුන් වහන්සේ දේශනා කළා එතුමා අසිත තාපසයන්ට කොතරම් ගෞරව කළාද කියතොත් ඒ තාපසතුමා දිවා භෝජනය ගත්තේත් මාලිකාවේම කියා දේවිය බිලිඳු කුමාරයා රැගෙන මාලිගයට එන විටත් ඔහු එහි සිටියාද නැහැ භද්දේ හිමි පිළිතුරු දෙයි එතුමා ගැඹුරු ධානයකින් තාවතින්ස දෙව්ලොවයි වැඩ සිටියේ එතුමා ධානයෙන් මිදෙන විට දෙවිවරුන් කොයිතරම් සතුටින් සිටියාදයත් එතුමා පුදුම වී ඇසුවා මොකද මේ වෙලා තිබෙන්නේ කියා ඔවුන් සතුටින්ම කියා සිටියේ සුද්ධෝදන රජතුමාට කුමරෙකු උපන් බවයි ඒ පුතුන් දිනක සම්මා සම්බුද්ධ වන බවත් ඒ ඇසූ සෙනින් යලි තම ධානයට සමවැදුන අසිත තවුසානන් කෙලින්ම මාලිගාවට ගියා රජතුමා ඉදිරියට පැමිණි තවුසානන්ට කියා සිටියේ මා ඔබේ බිලිඳු පුත් කුමාරයා දකින්නට කැමැති. ඔහු මා වෙත ගෙන එන්න කියායි රජතුමා සැනකින් දුන් අනින් බිලිඳු කුමාරයා තවුසා වෙතට ගෙන එනු ලැබුවා. තවුසාහට ගෞරව කිරීමට රජතුමා බිලිඳුන්ව ගුරුන් දෙසට පෑවා. නමුත් නොසිතූ විරූ ලෙසට බිලිඳු කුමාරයාගේ සිව්මෙලි දෙපා තවුසාගේ හිස වෙතට හැරවුණා. ඒ බිලිඳු දෙපා වියපත් තවුසාගේ හිස මත රැඳ වුණා. මෙය මා දෑසින්ම දුටුවා. බද්දිය හිමියනි, ඒ සිද්ධිය ලොකු කැළඹීමක් වන්නට ඇති. සෝපාක හිමි පවසයි. ඇත්තෙන්ම ඔව් බද්දිය හිමි පිළිතුරු දෙයි. බිලිඳු කුමාරයාගේ දෙපා තම හිස මත රැඳෙද්දී තවුසා සිනහවන්නට පටන් ගත්තා. ඊළඟට ඉක්මනින්ම ඒ සිනහව කඳුලකට පෙරළුණා. අසිත තවුසා ඒ මොහොතේම තම දෑත් එක්කොට කුමාරයාට වැන්දා. පුංචි කුමාරයාගේ ක්‍රියාවෙන් තම ගුරුන් කැළඹුණ හැටි දුටු රජතුමාත් බිලින්දාව හරවා ඒ සිඟිති දෙපා තමාගේම හිස මැත්තේ තබා ගත්තා. ඊළඟට එතුමා පුතුන් අමතා කතා කළා. මෙය මා මුල්ම වතාවට ඔබට කරන নমස්කාරයයි කියා ඊළඟට රජතුමා අසිත තවුසාගෙන් ඇසුවා "ඇයි ඔබ එක මොහොතක සතුටුව ඊළඟට හැඬුවේ?" කියා තවුසා කීවා "මෙලොවට අනාගත බුදුවරයෙකු බිහිවීම ගැන මන් හරිම සතුටු වුණා. ඒ අතරම මා උන්වහන්සේගේ ධර්මයේ අසන්නට තරම් කාලයක් ජීවත් නොවෙන බව දැන ඊටාම ශෝක වුණා කියා රජතුමා මේ පුවත භාරගත්තේ කෙසේද පුන්නහිමි විමසයි රජතුමා නිසකවම බලා සිටියේ තමාගෙන් පසු රජකම කරන්නට පුත්රුවණක් ලැබෙන තුරුයි රාජකීය දෛවඥයන් මේට පෙර පුත් කුමාරයා එක්කෝ චක්‍රවර්ති රජවන බවත් ඒ නැත්නම් සම්මා සම්බුද්ධත්වයට පත්වන බවත් කියා තිබුණා. නමුත් අසිත තාපසයා කී දේ ඇසුවාම මගේ මාමා හැඹ වින්ම කැළඹුණා. බද්දේ හිමි පිළිතුරු දෙයි. රජතුමා හොඳ මිනිසෙකු සේම හොඳ පාලකෙක්. සෑම ගෘහපතියෙකුට වාගේම මගේ මාමාටත් ඕනෑ උනේ තම නම ගෙන යන්නට තම රාජධානිය පුළුල් කරමින් උරුමය රැකගන්නා පුත්‍රයෙක්. මා අසා තිබෙනවා අසිත තාපසතුමා සිද්ධාර්ථ බිලිඳුන් දුටුවාට පසු තම බෑණනුවන්ට අභිනික්මන් කරන්නට උනන්දු කළ කතාවක් සෝපාක හිමි පවසයි. "ඔව්, එය සත්‍යයි." බද්දිය හිමි පිළිතුරු දෙයි. එදා මාලිගාවෙන් පිට වුණ තවුසා තම සොහොයුරියගේ ගෙදරට ගොස් තම බෑණනු නාලකට කියා සිටියේ ගිහි ජීවිතේ හැරගොස් තවුසෙකු වන්නට කියායි. එසේ පැවිදිව තැනින් තැනගොස් බුදුන් වහන්සේ ලොව පහළවන බව ප්‍රචාරය කරන ලෙසටයි. තවදුරටත් අසිත තාපසතුමා නාලකට කියා සිටියේ සිද්ධාර්ථ කුමරුන් තම සිහසුනත් පවුලත් හැරදමා පැවිදි වූ පසු ඔහු සොයාගොස් ශාසනයට ඇතුළුවන ලෙසයි. මගේ මෑණියන් මට කීවේ නාලක මහා ධනස්කන්ධයකට තිබූ හිමිකමක් හැරදා මොහතකුත් පමාන වී තම මාමණ්ඩියගේ උපදෙස් පිළිගෙන හිමාලයට වැද වසර 29ක්ම තවුස්දම් පිරූ බවයි. අන්තිමේදී සිද්ධාර්ථයන්ගේ අබිනික්මන ගැන පුවත අසා උන්වහන්සේව සොයා ගොස් පැවිදි වූ බවයි. ඔහු සිද්ධාර්ථයන් සොයා ගන්නා විට උන්වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරගෙන බුදු වී හමාරයි. මේ නිසා නාලක ශාසනයට ඇතුළත් වීමට අවසර ඉල්ලුවා. ඉක්මනින්ම ඔහු රහත් වුණා. ඒවන විට පෙර කී පරිදිම අසිත තවුසා මිය පරලොව ගිහින් පුන්නහිමි විස්තර කරයි. අපට හිස සේදීම හා නම් තැබීමේ උත්සව ගැන විස්තර කරන්න ආනන්ද හිමි ඉල්ලා සිටී. චාරිත්‍රානුකූලව කියමින් භක්තිය හිමි කතාව ආරම්භයි. රජතුමා බිලින්දාගේ හිස සෝදා කුමරා නහවන උත්සවයට බමුණන් 108 දෙනෙක් කැඳවුවා. එදිනම තමයි පුංචි කුමාරයාට නම් තැබීමේ නැකත රජතුමා හැම බ්‍රාහ්මණයෙකුටම දිය රහිතව විශේෂයෙන් පිළියෙල කළ කිරිපතක් පිළිගැන්වුවා ඊළඟට මේ බ්‍රාහ්මණයන් 108 දෙනාගෙන් තෝරාගත් 8 දෙනෙක් තමයි පෙර නිමිති පවසන්නේ මේ 8 දෙනා දරුවාගේ ශරීර ලක්ෂණ පරීක්ෂා බලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් තවත් සුළු ශාරීරික ලක්ෂණ 80කුත් දුටුවා. මේ පින්වත් කුමරුගේ මහත්මා පුරුෂ ලක්ෂණ දුටු බ්‍රාහ්මණයන් හත් දෙනෙක්ම කලින් කී ආකාරයට කුමාරයා චක්‍රවර්ති රජ කෙනෙකුන් හෝ සම්මා සම්බුදුවරයෙකු වන බව කියා සිටියා. කොණ්ඩඤ්ඤ නම් ලාබාලම බ්‍රාහ්මණයා පමණයි නියතවම කියා සිටියේ කුමාරයා බුදුවන බව ඒ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා මේ පුන්න තෙරුන්ගේ මාමණ්ඩියයි බද්දිය හිමි කියයි මා ඉපදුනේ ඊට වසර 10කට පසුයි පුන්න හිමි පවසයි මා මගේ මාමණ්ඩියව දුටුවේ මට වසර 40 දී ඒවන විට අප දෙන්නාම පැවිදි වෙලයි හිටියේ. මට මතකයි මගේ මෑණියන් නිතර කියනවා කුමාරයා කෙරෙහි මගේ මාමා තුල වූ අසීමිත භක්තිය ගැන මුලින්ම මුණ ගැසෙන වතාවේ කුඩා බිලඳකු වූ ඒ සම්මා සම්බුදුරයාණන්ගේ දහම් අසන්නට මාමණ්ඩිය බලා සිටි හැටිත් මගේ මව කියනවා මා අසා තිබෙනවා රහතුන් වහන්සේලා තමන් වහන්සේලාගේ දිගු කාලීන මිත්‍ර කොණ්ඩඤ්ඤ හිමියන් ගැන මොහොතක් මෙනෙහි කරයි. කොණ්ඩඤ්ඤ හිමියන් මේ වන විට පිරිනිවන් පා වසර කිහිපයක් ගතව ගොසිනි. කොණ්ඩඤ්ඤ බමුණාගේ අනාවැකියෙන් පසු බ්‍රාහ්මණයන් 8 දෙනා තීරණය කළේ කුමාරයා නිසකවම සිහසුන සහ ගිහිගෙය හැරදා අබිනික්මන් කර බුදුවරයෙකු වෙන බවයි. සුද්ධෝදන මහරජතුමා තමන්ගේ කිරුළ හා රාජ්‍යය උරුම කර දීමට පුත් රුවණක් වෙනුවෙන්ම අචලව අයද සිටි බැවිනුත් එවන් පුත් කුමරකු උපන් බැවිනුත් අර්ථය සිද්ධ කරන ලෙස උපන් කුමරාට සිද්ධාර්ථ යන නම තෝරාගනු ලැබුවා. රජතුමාගේ නමගෙන යාමට උපන් කුමරු නිසා ඒ අර්ථය සිද්ධ වී තිබුණා. පුන්නහිමි අවසානයේට කියයි. සිද්ධාර්ථ කුමාරයාගේ උපතින් සත් දිනකට පසු මහාමායා දේවියගේ අකල් මරණයෙන් රජතුමා අධික ලෙස දුක් වන්නට ඇති. බක්කුල හිමි කියයි. එය සත්‍යයි. බිලිඳු කුමරා ඉපදෙන්නට පෙරත් පසුවත් ඊ타ම නිරෝගීව සිටි දේවියගේ හදිසි වියෝවෙන් රජු මහත් කම්පාවට පත් වුණා. හදිසියේම ඇය පවුලේ හැමදෙනා සිය යහන් ගබඩාවට කැඳවා තමා ඉක්මනින්ම මිය පරලව යන බව කියා සිටියා. ඇගේ දෙමාපියන් සේම ඇගේ සොහොයුරිය මහා ප්‍රජාපති ගෝතමියත් මැදිරියේ සිටි අනෙක් සෑම දිනාමත් විශේෂයෙන්ම රජතුමාත් හඬා වැළපුණා. මහමායා දේවිය ඇගේ සහෝදරියගෙන් ඉල්ලා සිටියා තම පුත්‍රයාව බලා හදා වඩා ගන්න කියා මහා ප්‍රජාපති ගෝතමිය ඒ වගකීම ආදරයෙන් බාරගත්තා දේවිය ඊළඟට තම බිලිඳුව තුරුලට ඉල්ලුවා සේවිකාව දරුවාව ඇගේ දෝතට දුන්නා බිලිඳාව දැඩිව තුරුළු කරගෙන කීප වතාවක්ම සිපගෙන තම සොහොයුරියගේ දෝතට දුන්නා. ඊළඟට ඇය මෙහිම කීවා මා කිසිම කෙනෙකුගේ සිත රිදෙව්වා නම් විශේෂයෙන්ම මා සැමියාණෙනි මට කමා කරනු මැනවේ කියා සුළු මොහොතකට පසු ඇය සදහටම දෙනෙත් පියාගත්තා භක්තිය හිමි තවත් දිගින් දිගටම කතා කරයි මා එදින ඒ මැදිරියේ සිටියා ඒ වේදනාව බොහෝ දිනාගේ විලාප හඬ රජතුමාගේ වේදනාත්මක ඉකි බිඳුම් මට කවදාවත්ම අමතක වන්නේ නැහැ මහා කච්චායන හිමි මෙසේ පවසයි කලින් පහළ වූ බුදුවරයන් 24 දෙනාගේම මෑණිවරුන් ඒ ඒ බිලිඳුන් ඉපිද දින 7කින් මෙලොව හැරගිය බව මා අසා තිබෙනවා බුදුවරයෙකුගේ මව වීමේ ආශාව සපිරූ පසු ඒ අයට තවදුරටත් ජීවත් වීමේ හේතුවක් නැහැ. අනෙක් හැම බුදුවරයෙකුගේම මව සේම මහමායා දේවියද ඒ සැනින්ම තුසිත දෙව්ලොව උපන්නා. ආනන්ද හිමි නිහඬ බව පිඳිමින් කතා කරයි. කුමාරයා නිසකවම බොහෝ ආදරය සෙනෙහස ලැබුවා. මහා ප්‍රජාපති ගෝතමිය සුළු මව ලෙස දරුවාව ඉතාම ආදරයෙන් හදා වඩා ගත්තා. ඒ වගේම ඇය තෝරාගත් සේවක සේවිකාවන් සියලු දෙනාමත් කුමාරයාට ඒ විදියට ආදරය කරුණාව පෑවා. සිද්ධාර්ථයන් පිළිබඳ මගේ මුල්ම මතකය අප වයස 4 5 වියේදී එකට දේවියගේ කාමරයේ කිලිසෙල්ලම් කළ ආකාරයයි අප කළ දේ හරියටම මට මතක නැති වුවත් දේවිය මැදිරියේ සිටිනවා මට මතකයි. ඇය සිද්ධාර්ථයන්ගේ හැම ඉරියව්වක්ම පරීක්ෂාවෙන් බලා සිටියා. සේවක සේවිකාවනුත් දරුවාට ඉතා ආදරය කළා. ඔහුගේ හැම ඕනෑ එපාකමක්ම නොපමාව ඉටු කළා. ඔවුන් එහෙම නොකර කොහොමද? කුඩා කාලයේ සිටම ඔහු හැසිරුණේ අසාමාන්‍ය දරුවෙකු ලෙසටයි. ඇතැම් විට ඔහු හැසිරුණේ හිමාලයෙන් පැමිණි නැනවත් ඍෂිවරයෙකු වාගේයි. බත්තේ හිමි පවසයි සිද්ධාර්ථත් මමත් වයස 7-8 පමණ වෙන විට පැවැත්තුන රාජකීය වක් මගුල් උත්සවය මතකද එදා මාත් මගේ මෑණියනොත් එහි ගියා එදා සිදු දෙය ගැන මා දෙයාකාරයකින් ඇසුවා බත්දිය හිමියනි ඔබ ඇසින් දුටු දෙය කියන්න යයි ආනන්ද හිමි ඉල්ලා සිටී. සැබවින්ම ඔහු වප්මගුල් උත්සවය වසරේ ප්‍රධාන උත්සවයක්. එදා මුළු පුරවරයම ඉහි ගියා වාගේ මේට බ්‍රාහ්මණයන්ද ඇවිත් සිටියා. රජතුමාගේ නගුල ඝන රණින් කළ එකකී මෙති ඇමතිවරුන්ගේ නගුල් රිදීයෙන් කළ ඒවායි දහසක් පමණ ගොවියන්ද ඉඩම් හිමියන්ද තම තමන්ගේ නගුල් රැගෙන පැමිණ සිටියා නොයෙකුත් ආකාර තරඟ තිබුණා වැඩියෙන්ම රේඛාවන් හාන්නේ කවුද ඉක්මනින්ම හාන්නේ කවුද ආදී තරඟයි රජතුමාට උවමනා වූයේ තම පුංචි පුතුට මේ උත්සවය දකින්නට සැලැස්වීමයි මා හිතන්නේ ඔහුගේ උරුමයට උනන්දු කරවීමටයි කපිලවස්තුවේ අසිරිය පෙන්වීමට කුමාරයාගේ සේවක සේවිකාවන් කුමාරයාට හිඳීමට දඹ ගස් සෙවණක අසුණක් පිළියෙල කර තිබුණා. එතන හිඳ මේ උත්සවය සහ තරඟ බලන්නට කුමාරයාට පුළුවන්කම තිබුණා. සාමාන්‍ය ආකාරයට ඊටාම අර පරිස්සමෙන් කුමාරයාව බලාගනිමින් සේවක සේවිකාවන් ඒ ළඟම සිටියා. නමුත් එක් වේලාවක කොහොමෙන් හෝ මේ හැම දිනාම තරංගය ගැන අවධානයෙන් සිටියා. කුමාරයාව බලාගන්නවා වෙනුවට ඒ අය මේ වර්ණවත් උත්සවයේ දෙසට හැරුණා. ඒ අය නගුලෙන් හාන තරඟයට සහභාගී වන මිනිසුන් දිහා වඩාත් හොඳින් බැලීමට ඒ කුඹුරු වෙතට ලන් වුණා. ඔවුන්ට කුමාරයාව සහ මුලින්ම අමතක වී ගියා. කුමාරයා දඹ ගස යට තනි වුණා. සේවක සේවිකාවන් නැති අතරේ කුමාරයා අසුනින් බැස තරඟ තිබුණ තැනට ලන් වුණා. වඩාත් හොඳින් බලන්නට හිතාගෙන කුමාරයා ගවයන් දෙස බලා සිටියා. කුමාරයා සතුන්ට සැබවින්ම ආදරෙයි. උන් දිහා බලා සිටියාට ඇතිවන්නේ නැහැ. උන් සුරතල් කරන්නට උන් හා සෙල්ලම් කරන්නටත් කුමාරයා කැමතියි. මෙසේ බලා සිටියේදී කුමාරයාගේ අවධානය කුඹුර අද්දර කටුස්සෙකු වෙතට යොමු වුණා. ඒ උරගයා විශාල හුඹහක සිට කූඹි ගොලකින් හැකි වේගයෙන් කූඹීන් ගිල දැම්මේ රතු දිව කඩිනමින් අදිමින්ය කුමාරයා අරුමේකින් වාගේ මේ දිහා බලා සිටියා ඒ අතරම වියරුවෙන් වාගේ දිවි ගලවා ගන්නට එහි මෙහි දුවන කූඹීන්ද කුමාරයාට පෙනුණා ඒ අතර කටුස්සා බලාපොරොත්තු නොවූ ආකාරයට විශාල නාගයෙකු ඒ වෙතට ආවා ඇවිත් එක් සැනින් අර උරගයාව ගිල දැම්මා. සිද්ධාර්ථ ගල් ගැසුණා. තමා මේ දුටු මොර්ග ක්‍රියාව ඔහුට විශ්වාස කරන්නට බැරි වුණා. දිග ඇදුන නාග සිරුර දිගේ ඇතුළට පහළට ලිස්සා යන ගොදුර නාගයාගේ උදරය මහත් කරමින් ඇදෙන හැටි කුමාරයා බලා සිටියා. ඒ එක්කම විශාල දුඹුරු පැහැ උකුස්සෙකු වක් හොට සහිත සුදු හිසෙන් යුතුව පහළට පහත් වී උගේ තියුරුණියෙන් අර නාගයාව අල්ලා ඔසවා ගත්තා. නාගයාට දැනෙන්නටත් පෙර ඌ ඔසවා ඌ එහා මෙහා දඟලද්දී මේ උකුස්සා ඌව තම කූඩුවට ගෙන යනවා කුමාරයා දැක්කා. බද්දිය හිමි කියයි මේ කම්පනික සිදුවීම කුමාරයා තුල ලොකු සටහනක් කරන්නට ඇති බව සැකයක් නැහැ. සෝපාක හිමි කියයි. ඇත්තෙන්ම ඔව්. මා කියන ආකාරයට ඒ තමයි සිද්ධාර්ථ තුල ලොකුම වෙනස ආරම්භ වූ අවස්ථාව. මේ තමා ඔහු මුල්ම වතාවට සියසින්ම සුන්දරත්වය හා සාමය පිටුපස වේදනාවේ දුකෙහි අශෝභනත්වය තුටු වේලාව ඔහු මේ දසුන දෙස බලා සිටියේ සානුකම්පිතවයි තුලනාත්මක මනසින් ඊළඟට මේ ගැන මෙනෙහි කරන්නට ඔහු තම අසුන වෙතට කියා එසේ හිඳගත් සැනින් ඔහු ධානයකට සමවැදුනා තමා සතුන් සමග දුටු ඒ අවස්ථාව ගැන සිතද්දී සියලු සත්වයන් කෙරෙහි උපන් දයානුකම්පාවේ කරුණාවේ මනා රැල්ලකින් ඔහු සේදී ගියා. ඔහු ප්‍රථම ධානයට එළඹුණා. බද්දේ හිමි අවසානයේට කියයි කිරුල හිමි කුමාරයා සිය සේවක සේවිකාවන් විසින් අමතක කරන ලදයි රජතුමා දැන නොගන්නට ඇතැයි මා උදක්ම සිතනවා එසේ වූවානම් ඒ දැසි දස්සන්ට දැඩි දඬුවම් විඳින්නට සිදුවනවා ඇති සෝපාක හිමි පවසයි. ඇත්තෙන්ම රජතුමා ඔවුන් අතින් සිදු වූ ඒ වරද දුටුවා. නමුත් ඊළඟට සිදු වූ අසාමාන්‍ය දෙයින් ඔවුන්ට දඬුවම් දීම පවා අමතකව ගියා. බද්දේ හිමි සිනාවකින් පිළිතුරු දෙයි. ඊළඟට සිදු වූ දෙයි මා දැනටම දන්නා මුත් එය මට අසන්නට ඕනේ යයි අනුරුද්ධ හිමි කියයි. සේවිකාවන් කුඹුර අද්දර ගොවියන් සමග කෙලි දෙලෙන් පසුවන බව රජතුමා ඇස්කොණින් දුටුවා. බද්දේ හිමි කතාව ආරම්භයි. ඒ අය සතුටින් උඩ පනිමින් ඒ තරඟ මොහොත රස විඳිමින් සිටියා. රජතුමා ඒ අතර පුංචි කුමාරයා නොදුටුවාම එතුමා කලබල වුණා. සිද්ධාර්ථ කොතනදැයි සොයන්නට එතුමා තම සේවකයෙකු යෙව්වා. සේවකයා පිරිසකුත් රැගෙන කුමාරයා සොයන්නට ගියා. කුමාරයා දඹ ගස යට හිඳ සිටිනවා ඇමතිවරයෙකු දුටුවා. කුමාරයා ධාන සුවෙන් සිටියා. හිරු අවර අතට හැරී තිබුණත් කුමාරයා තවමත් සිටියේ ගස සෙවනේ බව ඇමතිවරයා දුටුවා. හරිනම් සිද්ධාර්ථ හිඳ සිටිය වුණේ දැඩි හිරු එළියේ. නමුත් ඔහු භාවනා කරන අතරේ ගසේ සෙවණැල්ල ඔහුට සෙවණ දෙමින්ම තිබුණා. මෙයින් අමාත්‍යවරයා පුදුම වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇමතිවරයා ඒ මොහොතේම රජතුමා වෙතට දුවගියේ සුබ ආරංචිය පවසන්නයි එතුමාගේ පුතා සොයාගත් බවත් කුමාරයා කරදරයක් නැතිව සිටින බවත් කියන්නටයි රජතුමා තුල ඌයේ කුතුහලයක් පිරිසක් ඇමතිවරයා හා රජු අනුව ගියා ඒ යන විටත් කුමාරයා ප්‍රථම ධාන සුවේනුයි සිටියේ කුමාරයාගේ සිරුර අසුනින් අඩියක් පමණ ඉහළට එසවී තිබෙනු දැකීමෙන් අප හැමෝම මවිත වුණා. රජතුමා සෙමින් සෙමින් පුත් කුමාරයාට ලන් වී ඔහු ළඟ වැඳ වැටි මේ මාගේ දෙවෙනි වැඳුමයි කියා වැඳා. ඊළඟට සුද්ධෝදන රජතුමා දනින් වැටිගෙනම තම පුතු භාවනා කරනු බලා සිටියා. භක්තිය හිමි ඒ සිදුවීමේ කතාව අවසන් කරයි. සේවිකාවන්ට දඬුවම් කිරීම ගැන රජුට අමතක වීම පුදුමයක් නොවේයි. අනුරුද්ධ හිමි කියයි. කුමාරයාගේ අසාමාන්‍ය හැකියාවන් ගැන රජතුමා හොඳටම පුදුම වන්නට ඇති. නමුත් ඒ වගේම දෛවඥයන් කියපු දෙය හැබෑවන බවත් ඔහු සිතන්නට ඇති. අප බලා සිටියේදී මහා ප්‍රජාපති දේවියගේ පුත්‍ර නන්ද කුමාරයා තම සහෝදරයා වෙතට දුවගොස් ඔහුගේ ඉලයට ඇඟිල්ලෙන් ඇන්නේ අවධානය උදුරා ගන්නයි. සිද්ධාර්ථ මොහොතකින් දැස් හැර නන්දව දැක ඊළඟට තම ලාබාල සහෝදරයා සමග සෙල්ලම් කරන්නට දුව ගියා. රජතුමා තම පුතුන් දෙදෙනාටම ඉතා ආදරෙයි ඔවුන් එකිනෙකා සමග සෙල්ලම් කරනු දැකීමත් රජුට සතුටක්. ඉතින් සේවිකාවන්ගේ අතපසු වීමක් වූවත් එදින දඬුවමක් දෙන්න තරම් සිතක් රජතුමා තුල තිබුණේ නැහැ. බත්තිය හිමි පවසයි. සිද්ධාර්ථ කුමාරයා සැබවින්ම තම පුංචි මලනුවන්ට ආදරය කළා. ඒ වගේම වැඩිමහල් සොහොයුරිය සුන්දරී නන්දාටත් ආදරෙයි. තුන්දෙනාම මහා ප්‍රජාපතියගේ දරුවන් විදියටයි ඔහු සිතා සිටියේ. එහෙත් තමා වෙනත් මවකට දාව උපන් බව ඔහු දැනගත්තේ පසුවයි. මහමායා දේවියගේ මරණය පිළිබඳ තොරතුරු කුමාරයාගෙන් සංගවා තබා ගන්නටත් රජතුමාට හේතු තිබුණා. ඒ දිනවල රජතුමා නිතරම සිතුවේ තම පුත් කුමාරයා ගැන කියවුන අනාවැකි බව නම් නිසකයි. එදා වප්මගුල් උත්සවයේදා සිදුවීමෙන් පසු රජතුමා සිද්ධාර්ථයන් තපසට යා හැකි සිටියේ හැකි සංඥාවන් ගැන හොඳින් සෝදිසියෙන් සිටියා ආනන්ද හිමි පවසයි. "ඕ ඇත්තෙන්ම රජතුමා කුමාරයාගේ ජීවිතයේ යථාර්ථයේ දුක් වේදනාවන් නොදකින්නට තමා කටයුතු කළ යුත්තේ කෙසේදයි විමසන්නට වුණා. බද්දේ හිමි පිළිතුරු දෙයි. එතකොට දේවදත්ත ඔබ ළමාවියේදී දේවදත්තව ගොඩක් ඇසුරු කළාද? පුන්නහිමි විමසයි. නැහැ. ළමා කාලයේ විටින් විට පමණයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. දේවදත්ත වඩාත් අපට ලන් වූයේ අප ලොකු වන විටයි. ළමා කාලයේ දේවදත්ත ඊතා ආඩම්බරයි. මට මතකයි දවසක් සිද්ධාර්ථත් මමත් අඩු කුලයේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියා. දේවදත්ත කෑගසා කුමාරයාට කියනවා ඔය පොඩි කොළුවාව ගණන් ගන්නට එපා. ඔහු අපේ කුලයේ නෙවෙයි. කියා සිද්ධාර්ථ දේවදත්ත දිහා බලා ඇසුවා ඇයි ඔහුට අපිට වගේම අත් පා මුව නාසය කන් හා සිරුරක් නැද්ද කියා දේවදත්ත මදක් කල්පනා කර කීවා ඔව් ඉතින් මොකද ඒ වුණත් ඔහු තවම අඩු කුලේ ළමයෙක් මානම් ඔහු එක්ක මොනම සෙල්ලමක්වත් කරන්නේ නැහැ කියා සිද්ධාර්ථ දේවදත්ත දිහා බලා කීවා අපි වගේම ළමයෙකු වන ඒ දරුවා ගැන ඔබ එහෙම කියන්නේ කොහොමද ඔබත් වෙනත් මිනිසෙකුත් අතර ඇති වෙනස මොකක්ද කියා එවිට දේවදත්ත සිද්ධාර්ථයන්ට දත නියවා ඇයි ඔබ බ්‍රාහ්මණයන් හා ගුරුන්ට සවන් දී නැද්ද කියා ඇසුවා. වසර දහස් ගණනක් අප තමා රට පාලනය කළේ අනෙක් හැමදෙනාම ජීවත් විය යුත්තේ අපට යටත්වයි. හැමෝටම නිසි තැනක් තිබෙනවා. ඒ අය ඒ ඒ තැන්වල ඉන්නට ඕනේ. ඒ ඇරෙන්නට කුල මුහුවන්නට නරකයි. එයින් අප කිලිටුවනවා. සිද්ධාර්ථ මොහොතක් දේවදත්තගේ කියමන ගැන සිතුවා. ඊළඟට කීවා ඒ උනත් ඔබේ රුධිරයේත් මගේ රුධිරයත් මේ දරුවාගේ රුධිරයත් සේරම රතු පාටයි කියා අපේ ලේවල වෙනසක් නැහැ. කුලය වෙන විදියකටයි පාදක වන්නට ඕනේ. සමහර විට මිනිසුන්ගේ ක්‍රියාවන්ට අනුව හොඳ වැඩ කරන අය උසස් කුලයේ වන්නට ඕනේ. අවැඩ කරන අය පහත් කුලයේ වන්නට ඕනෑ. දේවදත්ත කෙනෙකුගේ ක්‍රියාවෙනුයි අපි මිනිසෙකු මනින්නට ඕනෑ. ඒ නැත්නම් මිනිසුන් අතර වෙනසක් නැහැ. මෙසේ පවසමින් ආනන්ද හිමි සිය කතාව අවසන් කරයි. බුදුන් වහන්සේගේ මේ තරම් ළමා වියේදීම මේ වාගේ අදහස් දරා සිටීම හරිම පුදුමයි. උන්වහන්සේ උපන්නේ අසාමාන්‍යව හේතු දැක්වීමේ දක්ෂතාවක් ඇතිවයි. එයින්ම තමා ධර්මය අවබෝධ කරගන්නට මඟ පෑදුනි. බක්කොළ හිමි පවසයි. ආනන්ද හිමියනි කමාවේ තවත් දේවදත්තයන් ගැන පවසන්න. ඔහු ඊට තරංගකාරී හැම විටම ජය ගන්නටයි සිතුවේ. ඔහු සිද්ධාර්ථයන් කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නට පටන් ගත්තේ හැම දිනාම සිද්ධාර්ථයන්ගේ දස්කම් හැදියාව හැසිරීම හා ජයග්‍රහණයන් දිගින් දිගටම වර්ණනා කරන විටයි ඔහු තුල හරියට තරහව ක්‍රෝධය තිබුණා මේ නිසාම දේවදත්ත කුරිරුණා කිසිම දෙයකට හෝ කිසිම කෙනෙකු කෙරෙහි ඔහු තුල කිසිම කරුණාවක් තිබුණේ නැහැ. ඔය අවසන් කියමන අපට ගෙන එන්නේ හංසයාගේ සිද්ධියටයි. ඔබ හැමෝම ඒ ගැන දන්නවානේ. අනුරුද්ධ හිමි පවසයි. ඇතම් රාතුන් වහන්සේලා ඔව් කියන්නට හිස වනති. ඇතම් අය හිස සලන්නේ නැහැ කියන්නටයි අනුරුද්ධ ඔබ එතන සිටි නිසාම ඔබම ඒ සිද්ධිය කියන්නේයි ආනන්ද හිමි ඉල්ලා සිටී. හොඳයි මා කියන්නම්. දවසක් සිද්ධාර්ථත් දේවදත්තත් තව රජ පවුලේ දරුවන් අප කීප දෙනෙකුත් රාජ්‍ය උද්‍යානයේ කෙලි සෙල්ලම් කරමින් සිටියා. මා එතකොට 20 වියට ලන් වෙලා මේ නිසා ඒ අයව බලාගත්තේ මමයි. මාත් එදා එතන සිටියා. දේවදත්ත තම දුන්නත් ඊතලයත් අරගෙන යමින් උදම් ඇනුවේ තමාගේ දඩේමේ දක්ෂතාවය ගැනයි. සිද්ධාර්ථ කුමරුන් උනන්දුවෙන් බලා සිටියේ දේවදත්ත අහිංසක සතුන් මැරීමේ ආස්වාදයක් ලබන බව දැනගෙනයි. එදින කලින් සිද්ධාර්ථ කියා තිබුණා දේවදත්ත ඔබ දන්නවානේ හුදු විනෝදයට ජීවිත හානි කිරීම වරදක් බව කියා දේවදත්ත පිළිතුරු දුන්නේ මිනිසුන් සතුන් මැරිය යුතුය ඒ අපේ රාජකාරියයි අප ශාස්ත්‍රීය කුලයේ අයයි ඒ උනත් ඔබ කිසිම ධෛර්යයක් නැති දුබලෙක් කියා සිද්ධාර්ථ කුමරු දැඩි බැල්මක් දේවදත්ත වෙතට හෙලා කීවා සතුන් ඇතුළුව හැම දිනාටම වමනා ජීවත් වීමටයි ඒ ටික ඔබට තේරෙන්නේ නැද්ද මා මේ කරුණාවෙන් කියන්නේ අහිංසක සතුන් මරන්නට එපා ඔබට අනතුරක් වෙනවාට ඔබ කැමති නැහෙනේ ඒ නිසා අන් අයටත් හානි කරන්නට එපා තමන්ට අන් අය සැලකිය යුතු ආකාරයටම තමනුත් ඒ අයට සලකන්න කියා ටික වේලාවකට පසු සිද්ධාර්ථ තම සංගයන් සමග සෙල්ලම් කරද්දී විසල් සුදු හංසෙක් එක පාරටම එතනට කඩා වැටුණා අප හැමෝම උගේ වේදනාත්මක හඬට ඒ දිහා බැලුවා සිද්ධාර්ථ ඉක්මනින් දුව ගිහින් පරිස්සමින් කුරුල්ලාව උසවාගෙන උගේ පිහාටු අතගාමින් ඌව සංසුන් කළා. දේවදත්තගේ හීයෙන් අර ලස්සන කුරුල්ලාගේ තටුවක් පසාරුවී තිබුණා. සිද්ධාර්ථ කුමාරයා අර පරිස්සමින් ඒ තටුවෙන් හීය ගලවා අසරණ සත්වයාව අතගෑවා. දේවදත්ත එතැනට දුවගෙන ඇවිත් කුරුල්ලාව උදුරා ගන්නට හැදුවා. දේවදත්තට හංසයා ගත නොහැකි විදියට සිද්ධාර්ථ අනික් අතට හැරුණා. කුරුල්ලාව දුන්නේම නැහැ. කුරුල්ලාව මරන්නටම ආ දේවදත්තගෙන් කුරුල්ලාව වසන් කළා. දේවදත්ත කුමාරයාට කෑ ගැසුවා. ඔය කුරුල්ලා මට දෙන්න. ඌ මගේ මගේ දඩයමට බාධා කරන්නට නුඹ කවුද කියා කුමාරයා සංසුන්ව පිළිතුරු දුන්නා නැහැ මං කවදාවත් මේ කුරුල්ලාව ඔබට දෙන්නේ නැහැ හංසයා ඔබේ හීයෙන් මලානම් ඌ අයිති ඔබටයි නමුත් දැන් ඌ තවම ජීවතුන් අතර නිසා ඌ අයිති මටයි මොකද ඌව බේරගත්තේ මමයි දේවදත්ත වාද කරමින් කුරුල්ලාව ගන්නට නොයෙක් ආකාරයෙන් තෙත් කළා. නමුත් කුමාරයා තදින්ම විරුද්ධ වෙමින් ඒට ඉඩ දුන්නේම නැහැ. අන්තිමේදී දේවදත්ත කීවා මා නුඹේ පිය රජුන්ට පැමිණිලි කරනවා කියා ගිහින් කියන්න යයි සිද්ධාර්ථ කීවා දේවදත්ත රජු වෙතට ගොස් පැමිණිලි කළා. තමා නිවැරදි බවයි ඔහු තරයේම සිතුවේ. රජතුමා ඒ නිසාම තමාගේ පැත්ත ගනු ඇතැයි ඔහු සිතුවා. අනෙක් කුමාරවරුන් දෙදෙනා සමග රාජසභාවට ගියා. දෙදෙනාම තම තමන්ගේ කතාව කියා සිටියා. රජතුමා හොඳින් සවන් දී සලකා බලා මෙය අධිකරණයට ගියොත් දෙදෙනාටම හොඳම අත්දැකීමක් වේවි යයි කීවා. උගත් විනිසුරුවන් ඉදිරියේ ඔය වාදය කොට ඒ අයට තීරණයක් ගන්නට පුළුවන් කියා මේන් සිද්ධාර්ථත් දේවදත්තත් අධිකරණය හමුවට ගියා දේවදත්ත මුලින්ම කතා කරමින් මා තමයි මුලින්ම හංසයාට විද්දේ ඒ මගේම දුන්නේ ඊතලයෙන් ඒ නිසා හංසයා අයිති මටයි කියා පැවසුවා. සිද්ධාර්ථගේ වාරය ආවිට කුමාරයා අධිකරණයට කීවේ පක්ෂීන් නිදහස් සතුන් උන් අයිති ආකාශයට විතරයි කියායි. දඩයක්කාරයෙකු කුරුල්ලෙකු මෙරුවා නම් ඌ අයිති දඩයක්කාරයාටයි. නමුත් කුරුල්ලා තුවාල නම් ඌ අයිති ඌව සොයාගෙන ගොස් උගේ ජීවිතේ බේරාගන්නට තැත් කරන තැනැත්තාටයි මේ පක්ෂියා සුවපත් වූ පසු ඌ ළඟ තබා ගන්නට මා අදහස් කරන්නේ නැහැ. මා ඌව නැවතත් අහසටම මුදා හරිනවා. නමුත් දැනට ඌ අයිති මටයි. මන්ද මා ඌව බලාගනිමින් ඌව සුවපත් කරමින් උගේ ජීවිතය බේරා ගන්නා නිසායි විනිසුරුවන් ඔවුනොවුන් අතරේ කතිකා කර මද වේලාවකට පසු ඔවුන්ගේ කතිකයා කියා සිටියේ අපි සිද්ධාර්ථ කුමරුන් නිවැරදි බව තීරණය කළා කියායි කුරුල්ලා අයිති සිද්ධාර්ථ කුමාරයාටයි සිද්ධාර්ථ සිනාසි ගෞරව සම්ප්‍රයුක්තව විනිසුරු මඩුල්ලට හිසනමා කුරුල්ලාව මාලිගාවට ගෙන ගියා දේවදත්ත ඉතා ප්‍රකෝප වුණා. තීන්දුව නිසා වියර වුණා. ඒ කෝපය ජීවිතයේ අවසානය දක්වාම ඔහු ගෙන ගියා. ටික දිනකින් සුවපත් වූ කුරුල්ලා යලිත් සෝබා දහමටම යා වුණා. අනුරුද්ධ හිමි කතාව අවසන් කරයි. වසරින් වසර ගතවද්දී දේවදත්ත තුල සිද්ධාර්ථ කෙරෙහි කෝපය තරහව වැඩි වූයේ ඒ පරාජය නිසයි. මේන් පසු කුමාරයා සමග වූ හැම හමුවීමක්ම තරඟයක් කරගන්නට ඔහු අදිෂ්ඨාන කරගත්තා. ඔහු ඊර්ෂ්‍යාවෙන් කෙතරම් පිරිහුණාදයත් කෙතරම් පලිගැනීමේ චේතනාවෙන් යුතු වුණාදයත් ඔහුගේ මනස එවන් පාපකාරී සිතුවිල්ලෙන් පිරී ගියා. යැයි ආනන්ද හිමි පවසයි. ඒ අකුසල් සිතවිලි ඔහුව අන්තිමේදී ගෙන ගිය දිශාව අපි හැමෝම දන්නවානේ ආනන්ද පුන්න හිමි හිස සලමින් කියයි. ඔව් ඔහුගේ ක්‍රියාවන්ම ඔහුගේ ඇදවැටීමට හේතු වුණා. ඒ තමා කර්මය විපාක දෙන හැටි. ඒ හැම කාලය තුලම බුදුන් වහන්සේ කරුණා පෙරදරිව ක්‍රියා කළා. අවසානයේදී පවා දේවදත්ත මග වරදවාගෙනගත් තීරණ හා උපායන්ට එරෙහිව බුදුන් වහන්සේ කිසිම නපුරක් කළේ නැහැ. අප මේ ගැන පසුව කතා කරන බව මට විශ්වාසයි. ආනන්ද හිමි පිළිතුරු දෙයි. ගරු හිමියනි මේ විරාමයට හොඳ තැනකයයි මට සිතෙනවා උපාලි තෙරුන් ප්‍රශ්න කිරීමට ඔබට තව එක දවසක් තිබෙනවා ඊළඟ දිනයේ පටන් අපට ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට හැකි. එහෙම හොඳයිද ආනන්ද හිමියනි? මහා කස්සප හිමි විමසයි. හිමිවරුනි මා එයට එකඟයි. ඔබ හැමගේම භාවනාවෙන් මේ සන්ධ්‍යාවේ අති උත්තම ධාන තත්වයන්ට පත්වේවා ආනන්ද හිමියෝ උණුසුම් සිනහවකින් පවසයි රහතුන් වහන්සේලා අනතුරුව මහා කස්සප හිමියන්ගේ කුටියෙන් පිටව ගුහා අභ්‍යන්තරයේ විහිදෙන මද නිල් එළියෙන් තම කුටි කඩා ඇවිද යති